තේ රසමෝ පරිච්ඡේදෝ 13 වෙනි පරිච්ඡේදය මහින්දා ගමනෝ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම මහා මහින්දත්තේරෝසෝ තදද්වදසවස්සිකෝ උපජ්ජායන අනත්තු සංගේ තේනච මහමති තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ රහතන් වහන්සේලා ඈත පිටිසර රටවලට පිටත් කොට යවන කාලයේ අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේට උපසම්පදාව ලබා 12 අවුරුද්දයි. උන්වහන්සේගේ උපාධ්‍යාය වූ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසිනුත් උතුම් සංඝ රත්නයේ විසිනුත් උන්වහන්සේට නියම කරනු ලැබුවේ ලංකාවට වඩින්ටයි. ලංකාදීපං පසාදේතුං කාලං පෙක්ඛං විචින්තයි වොන්ධ මොට සේවෝ රාජා අජහතු සුතේති එතකොට උන්වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ සසුන කෙරෙහි ලංකා දීප වාසයෙන් පහදවනු පිණිස ඊට සුදුසු කාලයේ බලාපොරොත්තුෙන් සිටියා ලංකාවේ දැන් සිටින මොටසීව රජුරෝ ඊතා මහලුයි ඔහුගේ පුත්‍ර වූ දේවානාම්පියතිස්ස කුමාරයා ඊළඟට රජ බවට පත් වෙනවා. සිතාවදාලා. තදනන්තරේ ඥාති ගණං දට්ටුං කତ୍වාන මානසං උපජ්ජායංච සංගංච වන්දිත්වා පුච්ච භූපතින් ලංකා රාජ්‍යයේ අලුත් රජ කෙනෙක් බිහි වෙන කාලය අතරතුර තමන් වහන්සේගේ නෑදෑයන් දකින්ට අදහස් කළා. ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේ සංඝ රත්නයත් වඳ අවසරගෙන සිය පියාණන් වූ ධර්මාශෝකාදි රාජයාටත් දැනුම් දුන්නා. ආදාය චතුරෝ තේරේ සංඝ මිත්තාය අත්‍රජං සුමනං සාමනේරං ච චලබින්නම් මහිද්දකං කලින් සඳහන් කළ ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල යන රහතන් වහන්සේලා සතර නමක් සත් අභිඥාලාභී මහා 이르දිමත් සුමන නැමැති සාමණේරයන් වහන්සේත් කැටුව ඥාතිනං සංඝහං කාතුං අගමා දක්ඛිනා ගිරෙන් තතෝ තත් චරන්තස්ස චම්මාසා සමතික්කමං ඥාතීන්ට උපකාරී වන්ට රජගහනුවර හරහා දක්ෂිනාගිරි ජනපදයට වැඩම කළා. ඉල් මාසයේ සිට බක් මාසය දක්වා පාගමනින් වැඩියේ ගමනට 6 මාසයක් ගත වුණා. කමේන වේ දිස ගිරං නගරං මාතු දේවියා සම්පත්වා මාතරං පස්සේ දේවි දිස්වා පියං සුතං අනුක්‍රමයෙන් තමන් වහන්සේගේ මෑණියන් වූ දේවී කුමාරියගේ නගරය වන වේදසගිරියට වැඩම කළා. මව් දේවිය තමන්ගේ පිය පුත්‍රයන් වහන්සේව දැකලා භෝජයත්වා සපරිසං අත්නායේව කාරිතං විහාරං වේදසගිරෙන් තේරං ආරෝපයේ සුබං සංඝ පිරිස සහිත උන්වහන්සේට ප්‍රණීත ආහාරයෙන් වළඳවලා තමන් විසින්ම කරවන ලද සුන්දර වූ වේදසගිරි විහාරයේ පිහිටි පර්වතයට නැංගෙව්වා. අවන්ති රත්තං බුඤ්ජන්තෝ පිතරා දින්න මත්තනෝ සෝ අශෝක කුමාරෝ උඤ්ඤේනි ගමනා පුරා එකල තමන්ගේ පිය රජුරුවන් වන බින්දුසාර මහරජුරුවන් විසින් ධර්මාශෝක කුමාරයාට යුවරජ තනතුර දීලා අවන්ති රට බාර කළා. ඉතින් අශෝක යුවරජතුමා අවන්ති රටට යන ගමන් එහි නගරය වන උජ්ජේන නුවරටත් යන්ට කලින් වේදිසේ නගරේ වාසං උපගන්්වා තහෙන් සුබං දේවෙන් නාම ලබිත්වාන කුමාරෙන් සෙට්ටි දේතරං වේදිසගිරි නගරයේ දේවනම් සිටුවරයාගේ මාලිගාවේ නව අතන් ගත්තා. ඒ සිටුතුමාට දේවී කුමරිය නම් ඊතා ශෝභා සම්පන්න දියණියක් සිටියා. සංවාසංතාය කප්පේසි ගබ්බං ගන්නියතේනසා උජ්ජේනියං කුමාරං තං මහින්දං ජනයේ සුබං දේවී කුමරිය දුටු අශෝක යුවරජුට ඈ පිළිබඳව සිතක් ඇති වුණා තම සිතේ හටගත් කරුණ සිටුතුමාට දැනුම් දුන් විට ඔවුන් තම දියණිය අශෝක යුවරාජ කුමාරයාට සරණ පාවා දුන්නා. අශෝක කුමාරයා නිසා දේවී කුමරියගේ කුසෙන් උදේනේ නුවරදී ඊතා සොඳුරු වූ මිහිඳු කුමාරයා උපන්නා. වස්ස ද්වය මතික්කම්ම සංගමිත්තංච දීතරං තස්මෙන් කාලේ වසතිසා වේදිසේ නගරේ තයෙන් පුතු ලැබී වසර දෙකක් ගත වූ විට දේවී කුමරියට සංගමිත්තා නමින් දියණියකුත් ලැබුණා අශෝක කුමාරයා පාටලී පුත්‍රයේ රජගමට පත්වෙද්දී දේවී කුමාරිය තම දරුවන් දෙදෙනා පාටලී පුත්‍රයේ දරුවන්ගේ පියාණන් ළඟට පිටත් කෙරෙව්වා. ඈ දිගටම වේදිසා නගරයේ සිටු මැදුරේම වාසය කළා. තේරෝ තත් නිසීදිත්වා කාලඤ්ඤෝ ඉති තෙන්තයේ පිතරා මේ සමානත්තං අபிෂේක මහොස්සවං අනාගතයේ සිදුවන දේ පිළිබඳව සුදුසු කාලයේ දන්නා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වේදසික විහාරයේ වැඩහිඳ මේ විදියට සිතින් අදිෂ්ඨාන කොට වදාලා මාගේ පිය රජුරුවන්ගේ මෙහෙවීමෙන් සිදු කෙරෙන දෙවන අபிෂෝකෝත්සවය දේවානං පියතිස්සෝසෝ මහරජානෝ භෝතුච වත්තුතය ගුණේ චාපි සුත්වා ජානාතු දෝතතෝ ඒ දේවානම් පියතිස්ස රජුරුව අනුභව කරත්වා පිය රජුරුවන් විසින් යවන ලද දූතයන්ගෙන් තුනුරුවන්ගේ ගුණාසා දැනගනිත්වා ආරෝහතේ මෙස්ස නගං ජෙට මාසස්සුපසතේ තද හේව ගමිස්සාම ලංකාදීපවරං මයං ඒ දෙවන පෑතිස් රජතුමා ලබන පොසොන් පොහෝ දිනයේ මිස්සක නැමැති පර්වතයට නගීවා ඒ දවසේම අපි උත්තම ලංකාද්වීපයට යන්න ඕනෑ කියලා අදිෂ්ඨාන කළා. මහින්දෝපසංකම්ම මහින්දතේර මුත්තමං යාහි ලංකං පසාදේතුම් සංබුද්ධේනාසිවාකතෝ එතකොට මහා ඉන්ද්‍ර නැමැති ශක්තිවේ රජුගෙන් අපගේ උත්තම වූ මෙහෙඳු මහරහතන් වහන්සේ වෙත පැමිණියා. සම්බුදු සසුන කෙරෙහි පහදවන්නට ලංකාවට වඩින්න ස්වාමීනි. අපගේ සම්බුදුරජාණන් වහන්සේත් ලංකාවෙහි බුදු සසුන ඔබ වහන්සේ විසින් පිහිටුවන බවට පිරිනිවන් පාන අවස්ථාවේදී අපට වදාලා මයම්පේ තත්තුපත්තම්බා භවිස්සාමාති අබ්‍රවී දේවියා භගිනේ දීතු පුතෝ බණ්ඩක නාමකෝ අපිත් ලක්දිය බුදුසවුන්ට පැහැදීම සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට උපකාරී වෙන්න යනුවෙන් කියා සිටියා ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ සහෝදරියගේ දුවට භණ්ඩුක නමෙන් පුත් කුමාරයෙක් සිටියා. තේරේන දේවියා ධම්මං සුත්වා දේසිතමෙවතු අනාගාමි පලං පත්වා වසිතේ රස්ස සම්තිකේ මිහිඳු මහරහතන් වහන්සේ තම මෑණියන් වූ දේවී කුමාරියට වදාළ ධර්මයට සවන් දීමේ බණ්ඩුක කුමාරයා අනාගාමී ඵලයටපත්ව අපගේ මහරහතන් වහන්සේ ළඟම වාසය කළා. තත්තමා සංවසෙත්වාන ජෙට්ඨමා සස්සුපසතේ තේරෝ චතුහිතරේ සුමනේ නාත බන්දුකා මිහිඳු මහරහතන් වහන්සේ වේදසිගිරි විහාරයේ මාසයක් වාසය කළා. පොසොන්පුර පසළොස්වක පොහෝ දවසක අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තම ශිෂ්‍ය භික්ෂූන් වන රහතන් වහන්සේලා සතර නමක් සුමන නැමැති සාමණේර රහතන් වහන්සේත් යන සංඝ පිරිසත් කැටුව අනාගාමී උපාසකයෙක් වන බණ්ඩුක යන සද්ධින් තේන ගහට්ටේන නරතෝ ඥාති හේතුනා තස්මා විහාරාකාසං උග්ගන්තසෝ මහිද්ධිකෝ ගිහි කෙනාත් ගමනට කැඳවා ගත්තේ තමන් මිනිස්යම් බව පෙන්වා දෙන්නයි. ඉතින් ඥාතීන් කෙරෙහි බැඳීම නැති ඒ මහා ඉරිදිමත් මහින්ද මහරහතන් වහන්සේ වේදිසගිරි විහාරයෙන් අහසට පැන නැංගා. කනේනේව ඉදාගම්ම රම්මේ මිස්සක පබ්බතේ අට්ටාසිපේ ලොකෝ ධම්මේ රුචිරම් බත්තලේ වරේ ඒ සියලු පිරිවර සමගින් අපගේ ලංකාද්වීපයට වැඩම කොට රම්‍ය වූ මිස්වක පර්වතේ තා සිත් කල වූ උතුම් වූ අම්බස්තල ගල් කුල මත වැඩ සිටිසේක ලංකා පසාදන ගුණේන ව්‍යාකතස ලංකා හිතාය මුනිනා සයිතන අන්තේ ලංකාය සත්න සුතෝ සද්දේසෝ හිත හේතු තස්ස ලංකා මරුයි මයිතෝ නිසේද තත්තාතේ ලංකාව කෙරෙහි හිතානුකම්පී වූ අපගේ ශාක්‍ය මුනේන්ද්‍රයාණන් වහන්සේ විසින් පිරිනිවන් පාන අවස්ථාවේදී යහන මත සැතපේ සිට ලංකාදීප ප්‍රසාදක ගුණයෙන් යුතු මෙහෙදු මහරහතන් වහන්සේ ගැන වදාලා ලංකාවට සාත්‍රුන් වහන්සේ බඳු අපගේ මෙහෙදු මහරහතන් වහන්සේ ලංකාවැසි දෙවියන්ගෙන් පිඳුන් ලබමින් ලංකාවේ යහපත උදෙසාහි වැඩ කළා මෙය අප භාගතුන් වහන්සේ පිරිනුවම් පා 236 වෙනි වර්ෂයයි සුජනප්පසාද සංවේගත්ථාය කතේ මහවංශේ මහින්දා ගමනෝ නාම තේ රසමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම නම් වූ 13 වෙනි පරිච්ඡේදයයි